ධර්මානුශාසනාව වැඩම වහින ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී පඤ්ඤෝදයාරාම මහපිරිවෙන් විහාරවාසී හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය පූජ්‍යපාද ඒරුවැවේ ගුණසෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ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 මනසානුපෙක්කිතානං දිට්ඨියා සුප්පටි විද්ධානං චත්තාරෝ ආනිසංසා පාටිකංකාති ධර්ම ශ්‍රවණා භීලාශේ සදහති පින්නතුනේ මේ මොහොතේදී මේ පින්වත් පිරිස ගතවන ඔබ අපගේ මෙලව ජීවිතයට යහපත සැනසුම ඇති කර ගැනීමටත් භවගාමී ජීවිතය වඩාත් යහපත්භාවයට පත් කර ගැනීමටත් හේතු වන ඊ타මත්ම වැදගත් උදාරතර සත්කාරයක් තමයි මේ මොහොතේදීත් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මගේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන සෝතානුදත කියන සූත්‍රයයි. මේ සූත්‍රය ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට තමයි දේශනා කරන්නට යෙදුනේ පැහැදිලි කරන්නට යෙදුනේ මේ සූත්‍රයේ සමස්ත අර්ථයේ කැටිකොට මුලින්ම අපි සඳහන් කරනවා නම් කිසියම් පුජ්‍යලයක් මේ යන මොහොතේදී අපි ඔබ කවුරුත් දන්නේ නැහැ පින්නතුනි මරණයාසන්න තත්වයටපත් වුනහම කොයි විදිහට කටයුතු කරනවද කියන එක ඒ මොහොතේ ඇතිවන ශාරීරික දුබලතා ශාරීරික පීඩාවන් මානසික පීඩාවන් මේ කුමන හෝ කාරණාවක් නිසා අවසාන චුතිය කොයි විදිහට සිදු වෙනවද කියන කාරණාව එක එල්ලේම අපට පැහැදිලි කිරීමට හැකියාවක් නැහැ. කෙනෙක් සිහියෙන් යුක්තව මේ යනකොට තව කෙනෙක් අවසිහියෙන් යුක්තව මරණයට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඊ타ත්ම වැදගත් පින්කම් ගණනාවක් කෙනෙක් ජීවිතේ සිද්ධ කළත් මොනතරම් වැදගත් උදාරතර සත්ක්‍රියාවන් ජීවිතයේ තුල සිද්ධ කළත් මේ යන අවස්ථාවේදී අවසාන සයනේට ගත වෙලා ඉන්නකොට අපි දන්නේ නැහැ අවසාන මොහොතේදී කොයි වගේ තත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයිද එහෙම වුණොත් ඒ ජීවිතේ ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතෙක් අපි කුසල් දහම් සිද්ධ කළා. අපිට පුළුවන් හැම අවස්ථාවකදීම යහපත් කාර්යයන් වල නියුක්ත වුණා. එහෙම වුණාම එහෙම සිද්ධ කරාම අපේ භවගාමී ජීවිතය ඊළඟ ආත්ම භාවය අයහපත් වීමට හැකියාවක් වුණොත් ඒ කොතරම් ඛේදනීය තත්වයක්ද මේ කියන ප්‍රශ්නය මේ කියන తত্ত্বය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊ타මත්ම කදිම සූත්‍රයක් විදිහට තමයි මේ අංගුත්තර නිකායේ සෝතානුදත සූත්‍රය අපට හැඳින ගැනීමට හැකියාව තියෙනවා. මේ සූත්‍රයේ දේශනා කිරීමට මූලික වුණු අවස්ථාව මූලික වූ කාරණාව ලෙස සඳහන් කරන්නට යෙදෙන්නේ බ්‍රාහ්මණ වංශික කුමාරවරු 500 දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා මහාන උපසම්පදාව ලබා ගන්නවා. බ්‍රාහ්මණ වංශිකයන් ඔවුන්ට උපතින්ම උරුම වන වේද අධ්‍යයනයේ සිද්ධ කරපු දැනුගත් තරුණයන් විදිහට තමයි ඔවුන් පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. වේදේ පමණක් නොවේ වේදාංග විදිහට සලකන ඉතිහාසයේ පස්වැනි කොටගත් වේදාංග ඔවුන් ඊ타මත්ම මැනවින් ප්‍රගුණ කරන්නට යෙදුනා. ඒ වගේම වේද ග්‍රන්ථවල අටුවා විදිහට සඳහන් කරන බ්‍රාහ්මණ ග්‍රන්ථ ඔවුන් පරිශීලනය කරපු මහා ප්‍රඥයන් විදිහට තමයි දක්වන්නට යෙදෙන්නේ. ඉතින් ඔවුන් මහාන වුණාට පස්සේ ත්‍රිපිටකය පෙළ දහම මනවින් හදාරන්නට යෙදුනා. මනවින් ග්‍රහණය කරගන්නට යෙදුනා. අට කතාව ප්‍රමුඛ කොටගත් ත්‍රිපිටකය ඔවුන් මනාව ප්‍රගුණ කරන්නට යෙදුනා. දැන් ඔවුන් මහා ධර්මදරයන් බවට පත් වෙලා ඉන්නේ. මොවුන් ධර්මදරයන් බවට පත්වලා භික්ෂූන් විදිහට කටයුතු කරනකොට ඔවුන් කල්පනා කරන අපි තවදුරටත් ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය නැහැ. ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය නැහැයි කියන කාරණාව ඔවුන් හිතලා ධර්ම දේශනාවන් වල දේශනා කරන අවස්ථාවන් වල ඔවුන්ට සම්බන්ධ වන්නේ නැහැ. මේ සිද්ධිය කේන්ද්‍ර කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදෙන්නේ. ඔබ ධර්මදරයන් බවට පත් වුණත් ඔබ නිරන්තරයෙන්ම අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවකදීම ධර්මයේ ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිද්ධ කළ යුතු දෙයක්. නිරන්තරයෙන්ම ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ ධර්මය අපිට පුළුවන් විදිහට මතක තියාගන්නට ඕනේ. ඒ ධර්මය අපි වචනයෙන් කටපාඩම් කරගන්නට ඕනේ. අපි ඒ ධර්මය නිරන්තරයෙන් මෙනෙහි කරන්නට ඕනේ. සිතින් විමසන්නට ඕනේ, අර්ථ විමසන්නට ඕනේ. එහෙමනම් තමයි අපේ දෘෂ්ටිය නිවැරදි භාවයට පත්වන්නට යෙදෙන්නේ. අන්න ඒ මොහොතේදී තමයි තථාගතයන් වහන්සේ මේ භික්ෂූන් කේන්ද්‍ර කරගෙන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන සෝතානුදත සූත්‍රය දේශනා කරන්නට ඉදින්නේ. එතකොට මේ සූත්‍රයේ පුරාවට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ධර්මයේ ඇසීමේ මූලික අධියර පහක් පිළිබඳව. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා ලැබෙන ආනිසංස මොනවාද? කියන කාරණා පින්නතුනේ මේ සූත්‍රයේදී අපට දැක් ගැනීමට හැකියාවක් තියෙනවා. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ ආරම්භයේදී පැහැදිලි කරන්නට යෙදෙනවා. කිසියම් කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කළ යුතු මූලික පියවර පහ මොකක්ද කියන කාරණාව. එහිදී තථාගතයන් වහන්සේ සඳහන් කරනවා සුතා වචන පහක් මොනවද? සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විද්දා කියන වචන පහ තථාගතයන් වහන්සේ මෙහි ආරම්භයේදීම සඳහන් කරන්නට ඉදෙනවා. මේක සුතා කියන්නේ අහන්න කියන එක නේද? අපිට ඒක හොඳට හුරු පුරුදු වචනයක්. සුතා කියන්නේ අහන්න. ඊට ලැබෙන සෑම අවස්ථාවකදීම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. ඒක මතු ප්‍රයෝජනයේ සඳහා පවතින වග මේ සූත්‍රයේ අවසානයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට ධර්මය අහනකොටම ධර්ම ඵලය ලබා ගන්නට නම් ධර්මයේ ඇසිය යුතු ආකාරයේ පිළිබඳව අංගුත්තර නිකායේ සූත්‍ර උගන්වනවා අනීවරණ සූත්‍රය කියලා. මේ අනීවරණ සූත්‍රයේදී ධර්මයේ ශ්‍රවණය කරනකොටම ආනිසංස ලබා ගැනීමට හැකියාව තියෙන අවස්ථා කීපයක් පිළිබඳව සඳහන් කරනවා. අනීවරණ සූත්‍රයේ සඳහන් කරන පළවෙනි ලක්ෂණය තමයි අට්ටිකත්වා කියන වචනයෙන් දක්වන්නට දෙන්නේ. අට්ඨිකත්වා කියලා කියන්නේ මහත් වූ බලාපොරොත්තුෙන් යුක්තව මේ ධර්මයේ ජීවිතයට සම්බන්ධ වන්නට ඕන. සම්බන්ධ කරගන්නට ඕන. ධර්මයෙන් නිසි ප්‍රයෝජනය මට ලැබෙන්නට ඕන කියන මහත් වූ බලාපොරොත්තුෙන් යුක්තව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. එහෙම වුණාට පස්සේ මගේ පංච නීවරණ මා සිත තුළ පවතින පංච නීවරණ යටපත් භාවයටපත් වෙලා සත්ත්ව බොජ්ජංග වර්ධනය වෙලා වැඩිලා මනස ඒකාග්‍රතාවයටපත් වෙලා මගපැල ලබා ගැනීමට හැකියාව තියනවා කියන කාරණාව තමයි අට්ටිකත්වා කියන වචනේ තුලින් සඳහන් කරන්නට යෙදෙන්නේ දෙවෙනි වචනේ තමයි දෙවෙනි ඉගැන්වීම තමයි මානසිකත්වා මානසිකත්වා කියන වචනයෙන් පැහැදිලි කරන්නට යෙදුනේ පින්නතුනේ ධර්මයේ සිතේ ධාරණය කරගෙන ධර්මයේ සිතේ තබාගෙන ධර්මයේ සිතින් මෙනෙහි කරගනිමින් ධර්මයේ ශ්‍රවණය කරගත යුතුයි කියන කාරණාව තමයි මනසිකත්වා කියන වචනේ තුලින් වචනයෙන් පැහැදිලි කරන්නට යෙදෙන්නේ. ඒ වගේම තමයි ඊළඟ වචනයේ විදිහට දක්වනවා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා ඒ කියන්නේ පින්නතුනේ සිත විසිරී යාමට නොදී ධර්මයේ ශ්‍රවණය කරගත යුතුයි කියන කාරණාව අනීවරණ සූත්‍රයේ හතරවෙනි තුන්වෙනි කරුණ විදිහට සඳහන් කරනකොට ඕහිත සෝතෝ කියලා කියන්නේ මනාව කන් යොමා ධර්මයේ ශ්‍රවණය කරගත යුතුයි කියන කාරණාවයි. එතකොට මේ වචන හතරම පැහැදිලි වන්නේ සම්බන්ධ වන්නේ සෝතානුදත සූත්‍රයේ පළවෙනි කරුණ විදියට පැහැදිලි කරපු සුතා කියන වචනයටයි. ඊළඟ දෙවෙනි කාරණාව තමයි දතා. ඒ කියන්නේ මතක තබා ගන්නට ඕන. අපිට පුළුවන් විදිහට අපේ මතක ශක්තියේ විදිහට මේ ධර්මයේ ධාරණය කරගන්නත් අවශ්‍යයි. ඒකයි දතා කියන වචනේ තුලින් සඳහන් කරන්නට යෙදුනේ. ඊළඟට වචසා ಪರಿචිතා කියලා කියන්නේ අහපු ධාරණය කරගත්තු මේ ධර්මය වචසා ಪರಿචිතා අපි වචනයෙන් නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕනේ. අපිට අමතක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා නැවත නැවත අපි අහපු දරාගත් ධර්මය නැවත නැවත අප අපේ ජීවිතයේදී ජීවිත කාලයේදී නැවත නැවත අපි කියවන්නට ඕන. නැවත නැවත අපි මෙනෙහි කරන්නට ඕන. එහෙමුනම් පස්සේ පින්නතිනේ මනසානුපෙක්කිතා වචනයෙන් වචනය මේක තේරුම් ගන්නට ඕන. මේකේ සඳහන් කරපු සුතා, දතා, වචසා ಪರಿචිතා කියන මේ කාරණා තුනම අපි දන්නවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන pāli භාෂාවෙන්නේ සිංහලෙන් දැන් පරිවර්තනය කරලා තිබුණට මුල් ඉගැන්වීම අපිට දකින්නට ලැබෙන්නේ pāli භාෂාවෙන්. එතකොට මේ කියපු කාරණා තුන සුතා දතා වචසා ಪರಿචිතා කියන මේ තුනම අපි pāli භාෂාව භාවිත කරමින් තමයි තේරුම් ගන්නට ඕනේ. සිදු කරන්නට ඕන. හතරවෙනි කාරණාව ඉඳන් අපිට පුළුවන් අපි ඔබ විවහාර කරන භාෂාවෙන් මේ ධර්මයේ සමග සම්බන්ධ වන්නට. ඒ කියන්නේ මනසානුපෙක්කිතා වචනෙන් වචනේ මනසෙන් තේරුම් ගැනීම සහ දිට්ඨියා සුප්පටි විද්දා නිවැරදි දෘෂ්ටියකට අනුගතව මේ ධර්මය ප්‍රගුණ කිරීමට අවස්ථාව සලසා ගැනීම එතකොට මේ කියාපු ලක්ෂණයක් ධර්ම දේශනාවකදී සිදු කරගත යුතුයි කියන කාරණාව තථාගතයන් වහන්සේ මේ චතුක්ක නිපාතයේ සෝතානුදත සූත්‍රයේ ආරම්භයේදී අපට පැහැදිලි කරන්නට දෙනවා විශේෂයෙන් පින්නතුනි අද වෙන විට අපි ධර්මය ධර්ම සංඥාවෙන් තොරව පුද්ගල සංඥාවෙන් බණ අහන ශ්‍රාවක පිරිසක් නිර්මාණය වෙමින් පවතිනවනි. අසවල් හාමුදුරුවන්ගේ බණ පමණයි අහන්නේ. අසවල් හාමුදුරුවන්ගේ පන්සලට පමණයි අපි යන්නේ. අසවල් හාමුදුරුවෝ හදපු පන්සල් සංචිතයට පමණයි අපි ගමන් කරන්නේ කියන මේ විදිහේ පුද්ගල සංඥාවෙන් යුක්තව ඇතම් අය ධර්ම දේශනාවත් ශ්‍රවණය කරන්ඩ නැඹුරුතාවයක් දක්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පුජ්‍යල සංඥාවෙන් මිදිලා පුජ්‍යලයේ සරණ යන්නේ නැතුව ධර්මයේ සරණේ ගිහිල්ලා ධර්ම සංඥාවෙන් යුක්තව නිවැරදි ධර්මයේ කුමක්ද යහපත පිණිස පවතින්නේ කුමන ධර්මයේද කියන කාරණාව සිදු කරගත යුතුයි කියන කාරණා. ඒ වගේම තමයි ඇතැම් අය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ పూర్ව කෘත්‍යයක් විදිහට. ඒ කියන්නේ අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. අපි ඊළඟ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා අවසානයේට අපි නිවන පසක් කරගනිමු කියන හැඟීමෙන් ඇතම් අය ධර්ම දේශනාව ශ්‍රවණය කරන වග අපිට දකින්නට ලැබෙනවා. මේ තරම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඇසිය යුතු ආකාරය පැහැදිලි කරන්නට යෙදුනේ මම මුලින් සඳහන් කළා වගේම මරණාසන්න තත්වයට පත් වුනහම ඔබ අප කවුරුත් කායික වශයෙන් දුර්වලයි මානසික වශයෙන් දුර්වලයි ජීවත්ලා ඉන්න කාලයේ පුරාවට විවිධ පින්කම් සිද්ධ කළත් අවසාන මොහොතේදී අපේ හිත වියවුල් තත්වයටපත් වෙන්න පුළුවන් අපේ හිත එක අරමුණකට තබා ගැනීමට නොහැකි තත්වයකටපත් වෙන්න පුළුවන්. එහෙම වුණාම එච්චර පින්කම් කරපු කෙනෙක් මිය පරලොව ගියපුවාම ඔහුට Taman කරපු පින්කමෙහි ප්‍රයෝජනේ ලැබෙනවාද කියන කාරණා විමසීම තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්න දෙන්නේ. එතකොට අපි මොනවද අහන්න ඕනේ? කියන කාරණාව මේ සූත්‍රයේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එහිදී තථාගතයන් වහන්සේ දක්වනවා නවාංග සත්තු ශාසනය. ඒ කියන්නේ සුත්තං, ගෙය්‍යං, ව්‍යාකරණං, ගාතං, උදානං, ඉති උත්තකං, ජාතකං, අබ්බූත ධම්මං වේදල්හං. මේවට පින්නතුනි අපි පොදු නමක් භාවිත කරනවා නවාංග සත්තු ශාසනය කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපත් කිරීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තමයි අපි නවාංග සත්තු ශාසනයේ විදිහට දකින්නට ලැබෙන්නේ බුද්ධ ශාසනය භ්‍රමචර්ය බව සද්ධර්මය ශාස්ත්‍රෝ ශාසනය මේ කියපු නම් වලිනුත් හඳුන්වන්නට යෙදෙන්නේම මේ බුද්ධ ශාසනයමයි එහෙම නැත්නම් නවාංග සත්තු ශාසනයමයි එතකොට නවාංග සත්තු ශාසනය කියලා හඳුන්වන්නට යෙදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමමයි. එතකොට මෙහිදී සඳහන් කරනවා නවාංග සත්තු ශාසනය අංග 9කින් යුක්තයි. මෙහි පළවෙනි එක තමයි සුත්තං කියන වචනයෙන් දක්වන්නට යෙදුනේ. සුත්තං කියලා කියන්නේ පින්නතුනේ සම්පූර්ණ විනය පිටකයක්. සූත්‍ර නමින් හැඳින්වෙන අනෙකුත් දේශනාවන් තමයි මේ සුත්ත කියන වචනේ තුලින් දක්වලා තියෙන්නේ. ඔබ දන්නවා විනය නීති පැනවීමට කලින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඔස්සේ භික්ෂූන් වහන්සේ හික්මීමට ලක් කරපු කරුණු අන්තර්ගත වන්නට යෙදුනේ සූත්‍ර දේශනාවලයි. ඒ හින්දා තමයි සම්පූර්ණ විනය පිටකයක් සූත්‍ර නාමයෙන් හඳුන්වන සසු ධර්මත් මේ සුත්ත කියන වචනේ තුලින් විවරණය කරලා තියෙන්නේ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට ගෙය්‍ය ගෙය්‍ය කියලා කියන්නේ ගායනා කළ හැකි ගායනා කළ යුතු ගාතාවන් කියන එකනේ. එතකොට සියලුම ගාථා සහිත ඉගැන්වීම් සියලුම ගාථා සහිත සූත්‍ර තමයි ගෙය්‍ය කියන වචනේ තුලින් පැහැදිලි කරලා තියෙන්නේ. සමහර සූත්‍ර දේශනා අතර තුල ඒ කියන්නේ සූත්‍රයේ අවසානයට කලින් අතර මැද හෝ සමහර සූත්‍රවල අවසානයේට ගාථාවල ගාථාවලින් යම් යම් කරුණු සම්පින්ඩණය කරලා ඉදිරිපත් කරලා තියෙන වග අපිට දැක් ගැනීමට හැකියාව තියෙනවා. අන්න ඒ වගේ ඉගැන්වීම් තමයි පින්නතුනි ගෙය්‍ය කියන වචනේ පැහැදිලි කරන්න යෙදුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වෙය්‍යාකරණ. වෙය්‍යාකරණම් කියන එකෙන් දක්වන්නට යෙදුනේ සම්පූර්ණ අභිධර්ම පිටකයක් ගාථා රහිත සසු සූත්‍රත් මේ වෙය්‍යාකරණ කියන කොටසට අයිති වෙනවා. යම් දහම් කරුණක් මාත්‍රකාවක් ලෙස දක්වලා ඒ විස්තර සහිතව දැක්වීම අපිට වෙය්‍යාකරණ යටතේ හැඳින්වීමට හැකියාවක් තියෙනවා. දැන් නිදසුණක් විදිහට ගත්තොත් ධම්සක් පැවතුම් සූත්‍රයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මූලික ඉගැන්වීම් අපිට දකින්නට ලැබෙනවා. එතකොට අනත්ත ලක්ෂණ සූත්‍රයේදී චතුරාර්ය සත්‍ය විස්තරාත්මකව පැහැදිලි කරපු ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඒව තමයි පින්නතුනේ වෙය්‍යාකරණයෙන් දක්වන්නට දෙන්නේ. ඊළඟට ගාථා කියලා කියන්නේ ඔබ දන්නවා ධම්මපද, තේර ගාථා, තේරි ගාථා කියන ග්‍රන්ථත් ඒ වගේම සුත්ත නිපාතයේ සූත්‍ර නාමයෙන් හඳුන්වා නැති දේශනා අපි ගාථා කියන නාමයෙන් හඳුන්වන්නට දෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂ සිද්ධියක් මත එක ගාතාවක් දේශනා කරලා ඇතැම් වෙලාවට නිහඬ වෙනවා. ඒ දේශනාව වෙත එතනින් අවසන්. අන්න ඒ වගේ ඉගැන්වීම් අපි ගාථා කියන වර්ගයේ යටතේ දක්වන්නට දෙනවා. හොඳම නිදර්ශනය තමයි ධම්මපදේ. ඇතම ඇතම් වෙලාවට බුදුරජාන් වහන්සේ එක ගාථාවකින් එක කාරණාවක් පිළිබඳව සඳහන් කරපු අවස්ථාවන් අපිට ධම්මපදයේ තුල දැක් ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට උදාන උදාන කියලා කියන්නේ ප්‍රසාද ජනක අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ විවිධ ඉදිරිපත් කිරීම විවිධ ප්‍රකාශයන් තමයි අපේ උදාන කියන වචනය තුලින් සඳහන් කරන්නට දෙන්නේ. බුද්ධත්වයට පත්වුණු මොහොතේදී අනේක ಜಾති සංසාරං කියන ප්‍රකාශය ඔබට මතක ඇති. ගාථාව ඔබට මතක ඇති. ඒව තමයි පින්නතුනේ උදාන කියන වචනය තුලින් දක්වන්නට දෙන්නේ. උදාන පාළියේ එවඳු උදාන 83ක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඉති උත්තක කියන වචනයෙන් හඳුන්වන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නට යෙදුනේ තමන්ගේ දේශනාව තුළින් අදහස් කරන්නට යෙදුනේ අදහස් කළ දේ මෙසේයයි තහවුරු කොට දැනගෙන සිහිය තබාගත යුතු කොටස් තමයි ඉති උත්තක කියලා හඳුන්වන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඔබ දන්නවා කුජුත්තරා මුල් කාලයේ සේවිකාවක් මේ කුජුත්තරා තමයි මේ ඉති උත්තක කොටස් දරාගත් උපාසිකා විදිහට බෞද්ධ සාහිත්‍යයේ අපිට දැක් ගැනීමට හැකියාව තියෙන්නේ. ඊළඟ පින්නතුනේ ජාතක බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඒ වගේම එම තොරතුරු සූත්‍ර දේශනාවල ඒ වගේම දහම් කරුණු හා සම්මිශ්‍රණව අපිට දකින්නට අවස්ථාවක් තියෙනවා. අබ්බෝත ධර්ම කියලා කිව්වේ බෝධිසත්වයන් වහන්සේගේ ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වන ආශ්චර්ය අద్භූත කාරණා එකතුව තමයි අద్භූත ධම්ම කියලා ධර්මපර්යායය තුල දැක් ගැනීමට හැකියාව තියෙන්නේ. වේදල්ල කියලා කියන්නේ නුවණත් ඒ වගේම ප්‍රසාදයට එහෙම නැත්නම් සතුටත් ලබමින් විමසන ප්‍රශ්නෝත්තර ඇතුළත් සූත්‍ර තමයි පින්නතුනේ වේදල්ලට අයිති වන්නට යෙදෙන්නේ. දැන් ඔබට මතක ඇති චුල්ල වේදල්ල සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය, ඒ වගේම දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය, සම්මාදිට්ඨි සූත්‍රය මෙන්න මේවා තමයි මේ කියාපු ඉගැන්වීම් නමේ තමයි පින්නතුනි නවාංග සත්තු ශාසනය විදිහට සඳහන් කරන්නට ඉදලි. එතකොට මේ කියාපු කාරණා නමේ පිළිබඳව මේ සඳහන් කරපු නවාංග සත්තු ශාසනය පිළිබඳව හැදෑරීම වචනයෙන් විමසීම මනසින් කල්පනා කිරීම නැවත නැවත ආවර්ජනය කිරීම ඒට අනුගතව තමන්ගේ දෘෂ්ටිය නිවැරදිගත කිරීම තමන් විසින් සිදු කරගත යුතු වැදගත් කාරණාවක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලයේ පුරාවට කිසියම් කෙනෙක් මේ කියපු ලක්ෂණයන් වලට අනුගතව තමන්ගේ ජීවිතය ගත කළාට පස්සේ අපි දන්නේ නැහෙනේ මේ යන අවස්ථාවේදී මොන වගේ තත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. අපිට සිහිය විකල්භාවයටපත් වෙන්න පුළුවන්. අපි කොච්චරවත් කරපු යහපත් ක්‍රියාවන් අමතක වෙන්න පුළුවන්කම තියෙනවා. කොයි තරම්නම් අපි යහපත් දේවල් මේ ජීවිත කාලය පුරාවට සිද්ධ කරනවද? ඒ හැම දෙයක්ම අමතක වෙලා යන්න පුළුවන්. ඒ හිඳයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ඊළඟට පැහැදිලි කරනවා. එබඳු වූ යහපත් කුසල කර්මන් වල නියුක්ත වුණු කෙනෙක්. හැබැයි පිරිසුදු සීලයෙන් යුක්තව කටයුතු කරපු තමන්ගේ සීලවන්තභාවය පිළිබඳව තමන්ගේ හැදියාව පිළිබඳව තවත් කෙනෙකුට ප්‍රශ්නයක් නොවන විදිහට ඊ타ත්ම යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක් මේ යන මොහොතේදී ඔහුගේ සිහිය විකල්භාවයටපත් වෙනවා. සිහිය විකල්භාවයටපත් වෙලා තමයි ඔහු මිය යන්නේ. එහෙම මිය ගියාට පස්සේ ඒ තැනත් උපත ලබනවා දිව්‍ය ලෝකයක. දිව්‍ය ලෝකයට උපත ලැබුවාට ඒ පුජ්‍යලයාට මතක් වෙන්නේ නැහැ මං කුමන පින්කම් සිද්ධ කරලාද මේ தത്വෙටපත් උනේ. ඔහු කාලයක් මෙතන ගත කරනවා. හැබැයි දිව්‍ය ලෝකයට ඔහු එළඹෙන්නේ දිව්‍ය ලෝකයටපත් වෙන්නේ බුදුරජාන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා. පිරිසිදු නිවැරදි සීලවන්ත භාවයෙන් යුක්තව කටයුතු කරප නිසා කියන කාරණාව. එතකොට එහිදී තමා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා මේ කියපු කාරණාවන් පහට අනුගතව නවාංග සත්තු ශාසනය තමන් කාලයක් ගත වෙනකොට ඔහුට මේ කියපු නවාංග සත්තු ශාසනය තමන්ට නිකන් හුරු පුරුදු භාවයකට ඇතිවීමට හැකියාවක් තියෙනවා එතකොට තමන් දිව්‍ය ලෝකයේ උපත ලැබුවට පස්සේ ඔහුට කාලයක් ගත වෙනකොට මේ Taman පුරුදු පුහුණු කරපු දේවල් නැවත මතක් වෙන තත්වයට පත්වීමට හැකියාවක් තියෙනවා. දැන් අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි විභාගයට යනවා නම් අපේ දරුවන් සමහරලාට පාඩම් කරපු දේවල් අවසාන මොහොතේදී විභාග ශාලාවේදී මතක් වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අපිට අමතක වෙලා තිබ්බ කාරණාවක් ඇතම් වෙලාවක නැවත හදිසියෙ අපිට මතක් වෙන තත්වයක් ඇති වෙලා තියෙනවා. හදිසියෙන් දැන් මේ පවතින තත්වයක් එක්ක gedaraක යතුරු තියාපු තැන අපිට අමතක වෙන්න පුළුවන්. ටික මොහොතක් කල්පනා කරපුවාම එහෙම හෙව්වට පස්සේ අපිට මතක් වෙනවා අපි කොතනද යතුරු තිබ්බේ කියන කාරණාව. අන්න ඒ වගේ පින්නතුනේ දිව්‍ය ලෝකයට ගියව මේ පුජ්‍යලයාට තමන් කරපු නැත්නම් Taman වචනයෙන් ප්‍රගුණ කරපු මනසින් නිතර ආවර්ජනය කරපු ඒ අනුව නිවැරදි දෘෂ්ටිගත වුණු නවාංග සත්තු ශාසනය පිළිබඳව පැහැදිලි කිරීම පැහැදිලි වීම සිද්ධ වන්නට යදනවා. එහෙම සිද්ධ වෙනවා නම් ඒ තැනැත්තා මේ යන මොහොතේදී මුලා වූ සිතින් මිය ගිහිල්ලා කිසියම් දේවනිකායකට පත්වලා උපත ලැබුවත් ඔහු අර පිරිසුදු සීලය නිසා දිව්‍ය ලෝකයටපත් උනත් එතන අධිගමයකට පත්වනවා තමන් කරපු යහපත් ක්‍රියාවන් නැත්නම් තමන් මතක තියාගත්ත ධර්මය නැවත නැවත ආවර්ජනය වීම නිසා කියන මේ පළවෙනි ලක්ෂණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදෙනවා ඊළඟට දෙවෙනි පුජ්‍යලයා එහෙම නැත්නම් දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිසියම් කෙනෙක් manuss ලෝකේ ඉන්නකොට අපි අර මුලින් කියපු නවාංග සත්තු සාසනය නැවත මෙනෙහි කරනවා. නිරන්තරයෙන් මෙනෙහි කරන සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක අද්භූත ධම්ම සහ වේදල්ල කියපු මේ නවාංග සත්තු සාසනය නිරන්තරයෙන්ම ප්‍රගුණ කරපු කිසියම් පුජ්‍යලයක් ඉන්නවා. මේ පුජ්‍යලයා ඒ නවාංග සත්තු ශාසනය ප්‍රගුණ කරනවා පමණක් නෙවෙයි යහපත් විදිහට තමන්ගේ ජීවිතයත් ගත කරනවා. මනාව සංවරත්වයෙන් යුක්තව, හැදියාවකින් යුක්තව, සීලවන්ත භාවයෙන් යුක්තව කටයුතු කරන්නට කටයුතු කරන්නටත් තිදෙනවා. ඒ තැනැත්තත් මේ යන මොහොතේදී මුලා වූ සිතින් තමයි පින්නතුනේ මිය පරලොවේ දෙන්නට යෙදෙන්නේ. සිහිනුවණින් තොරව තමයි මිය පරලොව යෙදෙන්නට යෙදෙන්නේ. නමුත් ඔහු පාරිශුද්ධ සීලයෙන් යුක්තව සීලවන්ත භාවයෙන් යුක්තව කටයුතු කරපු නිසා මේ ගියාට පස්සේ දිව්‍ය ලෝකයේ උපත ලබන්නට යදෙනවා. දිව්‍ය ලෝකයේ උපත ලැබුවාට ඔහුට දිව්‍ය සැප සම්පත් ලැබුණාට සැපසේ ඔහු ජීවිතය ගත කරන දිව්‍ය ලෝකේ. නමුත් ධර්මාවබෝධය ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහුට ධර්මාවෝදේ මේ විදිහට ලැබෙන්නේ නැතිකොට කාලයකට වතාවක් දිව්‍ය ලෝකයට රිදිමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරලා ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. 이르දිමත් භික්ෂූන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරලා ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට අර ධර්ම කරුණු ඇහෙනකොට එතෙක් හිත යට සැඟව තිබුණා Tamanට මතක් කර ගැනීමට අවස්ථාවක් නොලබපු මතක් කිරීමට අවස්ථාවක් ඇති නොවුණු අර ධර්මමය කාරණා වහ වහ අර දෙවියෙක් බවට පත් වෙලා උපත ලැබපු සිහිමුලාවෙන් යුක්ත මිය ගියපු දෙවියෙක් බවට පත් වෙලා උපත ලැබපු අර තනත්තාට ඒ මොහොතේදී මතකයට නැවත ගලා එන්නට එදෙනවා ඒ මතකයට ගලාගෙන ආපු සුත්ත වෙය්‍ය ගෙය්‍යා කරණ ආදී හඳුන්වපු නවාංග සත්තු සාසනයේ ඉගැන්වීම් නැවත මෙනෙහි වෙනකොට ඔහු වචනයෙන් පුරුදු කරපු මනසින් මනාව ග්‍රහණය කරගත්ත මනාව ශ්‍රවණය කරගත්ත මනාව කටපාඩම් කරගත්ත ධර්ම කරුණු නැවත නැවත ආවර්ජනය වීම නිසා ඒ ධර්ම කරුණු නැවත නැවත මෙනෙහි කිරීම නිසා ඔහු ඒ දිව්‍ය ලෝකයේදීම අධිගමයට පත්වන වග තථාගතයන් වහන්සේ සඳහන් කරන්ට දෙනවා. මේක බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම සරල නිදර්ශනයක් ඇසුරෙන් තමයි අපට පැහැදිලි කරන්ට දෙන්නේ. එෙහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිසියම් පුජ්‍යලයක බෙර වාදනයේට දක්ෂ කිසියම් පුජ්‍යලයක් ඉන්නවා. මේ තැනැත්තා තමන්ගේ නිවසෙන් පිටත් වෙනවා කිසියම් ගමනක් යෑම සඳහා ගමනක් යෑම සඳහා මගට අවතීර්ණ වුණු මේ පුජ්‍යලයා ටික දුරක් යනකොට Taman නොදන්නා ප්‍රදේශයකට ළඟා වෙනවා. ඒ ළඟා වෙලා ඔහු ටික දුරක් යනකොට ඔහුට ඈතින් ඇහෙනවා ශබ්දයක්. මේ ශබ්දයට කන් දීගෙන ඉන්නකොට ඔහු දකිනවා ටිකක් සමීපයට එනකොට ඔහු දැක්කේ නැහැ, එහෙන් දැක්කේ නැහැ තාම මොකද්ද මේ ශබ්ද කියලා. ශබ්ද කරන බහණ්ඩේද ඔහු දැක්කේ නැහැ. නමුත් ඔහුට හඬ ඇහෙනවා. හඬ ඇහෙනකොට ඒ තනත්තාට කල්පනා වෙනවා ආ මේ බෙර හඬනේ. මේ ඇහෙන්නේ බෙර හඬනේ. ඇයි යොහු ප්‍රගුණ කරලා තියෙන බෙර වාදනේ. අපි ඔබ ඉදලා ඉන්න වෘත්තිය අනුව අපි ඔබ දන්නේ නැද්ද සමහර කාරණා දකින්නකොට පේනවනේ වෛද්‍යතුමා ලියලා තියෙන කිසියම් බෙහෙත් තුණ්ඩුවක් තවත් වෛද්‍යවරයෙක් අඳුරන්නේ නැද්ද අපිට අඳුනා ගන්න බැරුණාට සාමාන්‍ය පුජ්‍යලයන්ට අඳුනා ගන්න බැරි වුණාට වෙනත් වෛද්‍යවරයෙක් ලියපු බෙහෙත් තුණ්ඩුවක් තවත් වෛද්‍යවරයෙකුට මනාව කියවන්න පුළුවන්. ඒ වගේ අර බෙර වාදනයේ ප්‍රගුණ කරලා තියෙන තැනැත්තා ඈතින් ඇහෙන ශබ්දේ අහලා බෙරේ නොදක ඒ බෙර හඬක් නේද කියන හැඟීම ඇති කරගන්නේ යම්සේද ඒහා සමානව පින්නතුනි අර ධර්මයේ ප්‍රගුණ කරපු පුජ්‍යලයා සිහි මුලාවෙන් යුක්තව මිය ගියත් දිව්‍ය ලෝකයේ උපත ලබනවා පිරිසුදු සීලවන්තභාවය නිසා ඔහුට අමතක වෙලා ගියා තමන් ප්‍රගුණ කරපු ධර්මතා ඒ ධර්මතා අර ඍද්ධිමතුන් වහන්සේ ඇවිත් නැවත පැහැදිලි කරලා දෙනකොට ඒවා මතක් වෙලා ඒවා පිළිබඳව ආවර්ජනය කරලා ඒ පිළිබඳව හිත යොමු කරලා ඒ දෙවියන් දිව්‍ය ලෝකයේදීම අධිගමයකට පත්වන වග දෙවෙනි කාරණා විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්න තිබෙනවා. ඊළඟට තුන්වෙනි කාරණා විදිහට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න තිබුණේ කිසියම් පුජ්‍යලයක අර වගේම සිහි මෝර්ජාවයට පත්වලා සිහි මුලාවෙන් යුක්තව මිය පරලොවේ දෙන්නට යදෙනවා. මිය පරලොවේ දුනත් ඔහු ජීවිත කාලයේ පුරාවටම පිරිසුදු ආර්යකාන්ත සීලය දිවිමෙන් සුරක්ෂා කරගන්නට යදෙනවා. ඒ හින්දාහු දිව්‍ය ලෝක උපත ලබනවා. හැබැයි දිව්‍ය ලෝක උපත ලැබුවාට ඔහුට අර නවාංග සත්තු සාසනය තමන් හදාරපු ධර්මතා මතක් වෙන්නේ නැහැ. කාලයක් ඔහු ජීවත් වෙනා දිව්‍ය ලෝකේ. නමුත් අර ධර්මතා මතක් වෙන්නේ නැහැ. ඉර්ධමතුන් වහන්සේ නමක්, ඉර්ධමත් භික්ෂූන් වහන්සේ නමක් මේ දිව්‍ය ලෝකයට ඇවිල්ලා බණ කියන්නේත් නැහැ. එතකොට වෙනත් අධිගමයකටපත් වුණු දෙවියෙක් දිව්‍ය ලෝකයේ ඇතැම් මොහොතක ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. අන්න ඒ වෙලාවේදී ඔහුට Taman වචනයෙන් ප්‍රගුණ කරපු Taman නැවත නැවත කියවපු Taman ආවර්ජනය කර ගැනීමට හැකියාව තියෙන මතක තියාගත්ත ඒ අනුව දෘෂ්ටිය નિවරදි කරගත්තා ධර්මතා අර දෙවියන් කියනකොට නැවත මතක් වන්නට යදනවා. ඒ මතක් වීම නිසා ඒ පුජ්‍යලයා ධර්ම අධිගමයට පත්වන වග බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්ට යදෙනවා. ඒක තථාගතයන් වහන්සේ තවත් නිදර්ශනයක් ඇසුරෙන් තමයි දක්වන්නට දෙන්නේ. කිසියම් පුජ්‍යලයක් ඉන්නවා. ඒ තැනැත්තා සක් හඬ පිළිබඳව ප්‍රවීණේ. ඔහු සක්ගැඩිය වාදනය කරන තැනැත්තෙක්. එතකොට ඒක තමන්ගේ ජීවිත වෘත්තිය බවට පත් කරගෙන කාලයක් ගත කරපු පුජ්‍යලෙයි. මේ තැනැත්තා නිවසින් එළියට ඇවිල්ලා කිසියම් දුරබැහැර ගමනක යෙදෙනවා. තමන් නොදන්නා ප්‍රදේශයකට ළඟා වුණාම මේ තැනැත්තාට ඇහෙනවා ඈතින් සක්හඬ සක්ගෙඩියක් වාදනය කරන හඬ ඇහෙනවා අපිට අතරමඟ ඇහුනොත් අපිට හිතාගන්න බෑ මේක මොන හඬක්ද මොන වාදන භාණ්ඩයක් නගන හඬක්ද කියන එක අපි ඒ ශාස්ත්‍රය ප්‍රගුණ කරලා නැත්තම් ඒ පිළිබඳ අවබෝධයක් නැත්තම් ඇතැම් වෙලාවට අපි වැරදි නිගමනවලට එළඹීමට හැකියාවක් තියෙනවා. නමුත් සක්හඬ පිළිබඳ අවබෝධයක් ඇති සක් වාදනයේ පිළිබඳව හැකියාවක් තියෙන මේ තනත්තාට සක්හඬ නගන හඬ නිවැරදිව ග්‍රහණය කරගන්න අවස්ථාවක් තියෙනවා හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඇහැට නොදකපු කනින් අහපු ඈතින් ඇහෙන අර හඬ අනිවාර්යයෙන්ම සක්හඩක් කියන වග මේ තනත්තා අවබෝධ කරගන්නේ යම්සේද ඒහා සමානව පින්නතුනි අපි මනාව අහපු මනාව ධාරණය කරගත්තු වචනයෙන් නැවත නැවත පරිශීලනය කරපු සිහියෙන් නැවත නැවත මනසින් නැවත නැවත කියවපු ධර්මය ඒ නිසාම නිවැරදි දෘෂ්ටිගත වෙලා manuss ලෝකේ ඉන්නකොට දරාගත් ධර්මය මනාව සංවරත්වයෙන් යුක්තව ජීවත් වුණු නිසා අවසාන මොහොතේදී මේ යන මොහොතේදී සිහියෙන් තොරව මිය ගියා. ඒ තරත්තාර පිරිසුදු සීල නිසා දිව්‍ය ලෝකෙට පැමිණියාට පස්සෙත් අර නොමුලා වූ සීයෙන් මුලා වූ සීයෙන් මිය පරලෝ ගියපු නිසාම යටපත් වෙලා තියෙන ධර්ම කාරණා සක්හඬ නගන තැනැත්තෙක් ඈතින් ඇහෙන සක්හඬ නිවරදිව සක්හඬක් යයි තේරුම් ගන්නේ යම්සේද ඒහා සමානව දිව්‍ය ලෝකයේදී වෙනත් දෙවියෙක් ධර්ම දේශනාවක් කරනකොට අර හඬ ඔහුට ග්‍රහණයට ලක්වන්නට යෙදෙන වග බුදුරජාණන් වහන්සේ දක්වන්නට යෙදෙනවා. ඒ හින්දාම ඔහු එහිදී ධර්ම අධිගමයට පත්වන බව දක්වන්නට යෙදුනා. ඊළඟට අර හතරවෙනි පුජ්‍යලයා ඊ타මත්ම යහපත් විහෙර ජීවිතය ගත කරනවා. සීලවන්ත භාවයෙන් ගත කරනවා. ඒ වගේම තමයි ඔහු මේ නවාංග සත්තු ශාසනය දරාගෙන ඉන්නවා. ඒ නිතර නිතර ප්‍රගුණ කරනවා. ඒ නිසාම ඔහු මිය පරලෝ ගිහින් දිව්‍ය ලෝකයේ උපත ලබනවා. හැබැයි ඔහුට ධර්ම අවබෝධය සිද්ධ වන්නේ නැහැ. එතකොට අර යහළු දෙවියෙක් ඇවිත් ධර්ම දේශනාව පිළිබඳව දේශනා කරන්නෙත් නැහැ. එරදමතුන් වහන්සේ නමක් ඇවිත් ධර්ම දේශනා සිද්ධ කරන්නෙත් නැහැ. කාලයක් ගත වුණත් ඔහුට අර ධර්ම කාරණා මතක් වෙන්නෙත් නැහැ. නමුත් පින්නතුනේ ඔහොම කාලයක් ඉන්නකොට ඒ දෙවියෝ එකට එකතු වෙලා සාකච්ඡා කරන දැන් අපේ පැරණි අය පන්සල් ගියාට පස්සේ එහෙම නැත්නම් වෙළඳපළට ගියාට පස්සේ ඇතැම් වෙලාවක නිවාඩු පාඩුවේ මුණ ගැහුණාම අපේ පැරණි අය ළඟ තිබුණු සිරිතක් තමයි ඔවුන් ධර්මයේ පිළිබඳව තමයි කතා කරන්නේ. දැන් දීඝනිකාය සතිපට්ඨාන සූත්‍රයේ අටුවාවේදී සඳහන් කරන්නේ කුරු වාසීන් එකට එකතු වුණාට පස්සේ වතුර ගන්න ලිඳට ගියාට පස්සේ ඕන් සතර සතිපට්ඨාන ගැන කතා කරනවා. වෙනත් වැඩකට ඕන ඕන හමු වුණාම සතර සතිපට්ඨාන ගැන තමයි කතා කරන්නේ. ඒ වගේ අපි අපි සමහර අය එකට එකතු වුණාට පස්සේ නේද මේ මේ කාලේ හැටියට මේ අලුතෙන්පත් වෙච්ච ආණ්ඩුවක් පිළිබඳව අපි කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම අපේ සිරිතක් තියෙනවා. ගෙදරට එකතු වුණාට පස්සේ නේද කාලයකට වතාවක් අපේ ඥාතිතයිසින් එකට එකතු වුණාට පස්සේ අපි අපේ දරුවෝ ගැන කතා කරනවා. අපේ ඥාතීන් ගැන කතා කරනවා. කුමුරු වතු පිටි ගැන කතා කරනවා. ඒ වගේ සමහර දේවල් කතා කරනවා. ඒ වගේ මේ තරත්තා දිව්‍ය ලෝකේ උපත ලැබුවේ. එහෙම දිව්‍ය ලෝක උපත ලැබපු මේ තරත්තා වෙත එළබෙන තවත් හිතයිසී දෙවියෙක් ඔහුත් සමග කතාවකට යෙදෙනවා. ඔබට මතක නැද්ද? ඔබ ධර්ම කාරණා ප්‍රගුණ කරා manuss ලෝකයේදී. ඔබ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අද්භූත ධම්ම වේදල්ල මේ නවාංග සත්තු සාසනය පිළිබඳව ඔබට මනා හැදෑරීමක් තිබුණා. අයි මතක නැද්ද ඒවා? ඒ වගේම ඔබ හොඳට ධර්මයේ ධාරණය කරගත්ත තැනැත්තෙක්. ඔබ හොඳට හැම වෙලාවකම බණ අහපු කෙනෙක්. ඒකයි පින්නතුනේ නිතර නිතර ධර්ම දේශනා ශ්‍රවණය කරන්න කියලා කියන්නේ. ඒව අපේ මේ කන තුල රැඳිලා තියෙනවා. හිත තුල රැඳිලා තියෙනවා. ඒ හිඳයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිතර ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන එක ඉතාමත් වැදගත් කියලා. මේ දෙවි අහන ඔබට මතක නැද්ද අපි නිතර නිතර ධර්ම දේශන ඇහුවා. ඔබ නිතර නිතර ධර්ම සාකච්ඡාවල නියුක්ත වුණා. ඒ ධර්මය ඔබ දරා ගන්නට යෙදුණා. කියලා කරුණ මතක් කරනකොට අතීතයේ සිද්ධ කරපු මනුස්ස ලෝකයේදී ඒ දෙවියාට ඒ කාරණාවන් මතක් වන්නට එදෙනවා. ඒ මතක් වීම නිසා එයින් හිත සමාධිමත් භාවයට පත් වෙලා ඔහු ධර්ම අධිගමයට එළබෙන වග තථාගතයන් වහන්සේ මේ සෝතානුදත සූත්‍රයේ හතරවැනි කරුණ විදිහට පැහැදිලි කරන්නට දෙනවා. මේ සමස්ත සූත්‍රයේ පුරාටම පින්නතුනි අපිට දකින්නට ලැබෙන්නේ නවාංග සත්තු සාසනය පිළිබඳව මනා වූ හැදෑරීමකින් යුක්තව මනා වූ කියවීමකින් යුක්තව මනාව වටහාගෙන කටයුතු කරපු එවැගේම මනා වූ සීලයෙන් යුක්තව ජීවත් වුණු පුජ්‍යලයක් මිය පරලොව ගිහින් දිව්‍ය ලෝකයටපත් වීමට හැකියාව තියෙන වගක් දිව්‍ය ලෝකයේදී අධිගමයකට එළඹීමට හැකියාව ඇති කර ගැනීමේ ක්‍රමවේදය තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සෝතානුදත සූත්‍රයේදී අපට දැක් ගැනීමට හැකියාව තියෙනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක් රක්කන්තු ත්වන් සදාති ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී පඤ්ඤෝදයාරාම මහ පිරිවෙන් විහාරවාසී හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ සහකාර කතිකාචාර්ය පෝజ్యපාද ඒරුවැවේ ගුණසෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු